ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වාසී පූජනීය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 ගච්ඡාමි ဒုတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි တတိයම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පුන්නං නතන්ති පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි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 සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධිම් පංච සීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා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 උජ්ජංගලේ යතහා කිත්තේ බීජං බහුකම්පි රූපිතං නපහලං විපුලං හෝති නපිතෝ සේති කස්සකං තතේව දානං බහුකං දුස්සීලේසු පතිට්ඨිතං නවිපුලං පලං හෝති නපිතෝ සේති දායකං යථාපි භද්දකේ ඛෙත්තේ බීජං අප්පම්පි රෝපිතං සම්මාධාර පවෙච්ඡන්ති පලං තෝ සේති කස්සකං තතේව සීලවන්තේසු ගුණවන්තේසු තාදිසුං අප්පකම්පි කතංකාරං පුඤ්ඤං හෝති මහප්ඵලං තී සාදු සදහවත් කාරුණික පින්වතුනි අද මේ ධර්මානුශාසනාව සඳහා විශේෂ මාතෘකාවක් වෙසක් සතිය නිමිති කරගෙන සිදු කරන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවක් ඇටියටයි මේ ධර්මානුශාසනාව මේ કોઈ කවුරුත් ශ්‍රවණය කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්තු ශ්‍රී සද්ධර්මය ලොවට දේශනා කළා. එදා බුදුරජාණන් වහන්සේ දඹදිව තලයේ පහළ වෙනකොට දඹදිව වාසය කරපු ජනතාව අතරේ බෞද්ධ කියලා වෙනම සමාජයක් වාසය කළේ නැහැ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්නකොට දඹදිව තිබුණේ විවිධ විවිධ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි සහ විශ්වාස. මෙයත් අහලා තියෙනවා බුදුහාමුදුරුව පහළ වෙච්ච කාල සීමාවේදී දඹදිව දෙසටක් මිත්‍යා දෘෂ්ටිය තිබුණා කියලා. ඒ දෙසටක් මිත්‍යා දෘෂ්ටික දර්ශන පිටුපස විශ්වාස පිටුපස ඇදහිලි පිටුපස ලොහු බැඳපු ජන සමාජයකට තමයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ පළමු වන ධර්ම දේශනාව. එහෙම නැත්නම් මංගල ධර්ම දේශනාව. එදා බරණැස ඉසිපතන මිගදායේදී පස්වග තවුසන් ඉදිරියේ තමයි සිද්ධ කළේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රය. ධම්මචක්ක පවත්තන සූත්‍රයේ ශ්‍රවණය කරලා පස්වග තවුසන් අතරින් තමයි ආර්ය මහා සංඝ රත්නේ ආරම්භය ගෞතම සම්බුද්ධ ශාසනයේදී සිද්ධ වෙන්නේ. කොණ්ඩඤ්ඤ තවුසා ධර්මාවබෝධය ලැබුවත් සමගමයි මේ සංඝ සසුන ගෞතම බුද්ධ ශාසනයේදී ආරම්භ වෙන්නේ. ඊට පෙර බුදුරජාණන් වහන්සේලාගේ කාල සීමාවෙදී සංඝ කියන පිරිස වැඩ වාසය කළා. නමුත් ගෞතම බුදු සාසනයේදී පහළ වෙන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රය ශ්‍රවණය කරලා කොණ්ඩඤ්ඤ තවුසා ධර්මාවබෝධය ලැබුවට පස්සේ එතෙන් පටන් මේ සුපිරිසිදු බුදුදහම මේ දක්වාම ආරක්ෂා කරගෙන එන ගමනේ ප්‍රබල මෙහෙවරක් සිදු කරපු පිරිසක් තමයි ආර්ය මහා සංඝ රත්නය කියලා සඳහන් කරන්නේ. මේ දිනවලදී ඒ උතුම් සංඝ රත්නයේ ಗುಣ පිළිබඳව තමයි මේ ධර්මානුශාසනා ඔස්සේ ඔබට අහන්නට ලැබුණේ. ඉතින් අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට අපට ලැබිලා තියෙන්නේ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස කියන සංඝ ගුණය පිළිබඳව යම්කිසි විවරණයක් සිද්ධ කරන්න. අනුත්තරම් පුඤ්ඤක් කෙත්තං. කෙත්ත කියලා කියන්නේ කුඹුරට. කුඹුර කියලා කියන්නේ ඵලයන් ලබා දෙන ස්ථානය. එතකොට මේ කුඹුරෙන් ලබා දෙන්නේ මොන ඵලද? පින්ඵල. ඒ නිසා තමයි ලෝකයාට පින්ඵල ලබා දෙන පුණ්‍යක්ෂේත්‍රය එහෙම නැත්නම් පිං කෙත කියලා ආර්ය මහා සංඝ රත්නය හඳුන්වලා තියෙනවා. අනුත්තරම් පුණ්‍යක්ෂේත්ත තමන්ට මහත්ඵල මහානිසංස ගෙන දීම උදෙසා ශක්තිමත් ඵලයන් ලබා දෙන පින් කුඹුර වෙන්නේ ආර්ය මහා සංඝ රත්නය. එතකොට සංඝ රත්නී ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ අනන්ත සංඝ ගුණ මෙනෙහි කරලා යම්කිසි කෙනෙක් දානයක් පූජා කරනවා නම් ඒ පූජාවන් සිදු කරන දායකයන්ට මහත්ඵල මහානිසංස ලබා ගැනීම හැකියාවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු වටිනා කාරණාවක් පිළිබඳවයි අද ධර්මානුශාසනාවේදී අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා හත්වෙනි අවුරුද්දේ වස්සමාදන් වීම සඳහා පෙර බුදුරජාණන් වහන්සේලා අනුගමනය කළ පරිදි තවතිසා දිව්‍ය ලෝකෙට වැඩම කරන්න තීරණය කළා. බුදුරජාණන් වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකේ වස්වසන්න වැඩම කරලා බුදුරජාණන් වහන්සේ එක්තරා දවසකදී පාණ්ඩුකම්බල ශෛලාසනේ වැඩ හිඳගෙන සූදානම් වුණා සන්තුෂිත කියන මාතෘ දිව්‍ය පුත්‍රයාට විජම් බණ දේශනා කරා. ඒ කියන්නේ අභිධර්මය දේශනා කරා. මේ අභිධර්ම දේශනාවට පාණ්ඩුකම්බල ශෛලාසනයේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේ අභියසට සන්තුෂිත මාතෘ දිව්‍ය පුත්‍රයා පැමිණිලා බුදුහාමුදුරුවන්ට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ දකුණු පසින් ඉඳගත්තා. ඒ වගේම තවත් දෙවිවරු දෙදෙනෙක් ආවා. එක දෙවි කෙනෙකුගේ නම තමයි අංකුර දිව්‍ය පුත්‍රයා. අනිත් දෙවියන්ගේ නම තමයි ඉන්දික කියන දිව්‍ය පුත්‍රයා. මෙන්න මේ දිව්‍ය පුත්‍රයන් දෙදෙනාගෙන් ඉන්දික කියන දිව්‍ය පුත්‍රයා සන්තුෂිත මාතෘ දිව්‍ය පුත්‍රයා හිඳගත්තු පැත්තෙන්ම ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණු පැත්තෙන්ම ඇවිල්ලා හිඳගත්තා. අංකුර කියන දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ වම් පැත්තෙන් ඉඳගත්තා. ඒ වෙලාවේදී සක්වල බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ධර්මයේ දේශනා කරනවා කියන ආරංචිය පැතිර ගියා. ඒ පැතිර ගියපු මොහොතේදී අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය දෙවිවරු මහා ප්‍රමාණයක් එතනට වැඩම කළා. මහේ ශාක්‍ය දෙවිවරු බුදුරජාණන් වහන්සේ සමීපයටම සම්ප්‍රාප්ත වෙනකොට අල්පේශාක්‍ය දෙවි කෙනෙක් වෙච්ච අංකුර කියන දිව්‍ය පුත්‍රයාට පිටුපස්සට යන්න සිද්ධ වුණා. මොකද හේතුව ඉන්දික කියන දිව්‍ය පුත්‍රයා මහේශාක්‍යයි අංකුර කියන දිව්‍ය පුත්‍රයා අල්පේශාක්‍ය. දෙවිවරු අතරෙත් එහෙම වෙනසක් තියෙනවා. එතකොට බුදුහාමුදුරන්ගේ වම් පැත්තේ වාඩි වෙලා හිටියේ අල්පේශාක්‍ය අංකුර කියන දිව්‍ය පුත්‍රයා. බුදුහාමුදුරන්ගේ දකුණු පසින් වැඩ සිටියේ ඉන්දික කියන මහේශාක්‍ය දෙවියන්. ඉන්දික කියන මහේශාක්‍ය දෙවියන්ට හෙළවෙන්නවත් අවශ්‍ය වුණේ නැහැ. මොකද මහේශාක්‍යයි. ඒ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ දකුණු පසින් ඉඳගෙන හිටියා. නමුත් මහේශාක්‍ය දෙවිවරුන්ගේ සම්ප්‍රාප්තියත් එක්ක අංකුර කියන අල්පේශාක්‍ය දෙවියන්ට පිටුපස්සට යන්න සිද්ධ වුණා. දිව්‍ය ලෝකෙ විතරක් නෙවෙයි මනුස්ස ලෝකෙත් ওই වගේ සිද්ධි තියෙනවා. මනුලොවත් අල්පේශාක්‍ය මහේශාක්‍ය වගේ අය ඕනෑතරම් ඉන්නවා. උත්සව සභාවකට ගියාම මූලාසන ටික හිමි වෙන්නේ මහේශාක්‍ය මට්ටමේ ඉන්න අයට. සාමාන්‍ය කෙනෙක් කවදාකවත් ගිහිල්ලා මුල්ම ආසනෙන් ගිහිල්ලා වාඩි වෙන්නේ නැහැ. මොකද දන්නවා එතන ප්‍රභූ පැලැන්තියට තමයි වෙන් වෙලා තියෙන්නේ. ප්‍රභූ පිරිස එනකොට ඉස්සරහින් වාඩි වුණත් පස්සට යන්න වෙනවා. ඒක සාමාන්‍යයෙන් අපිට මේ මනුලොවදිත් සමාජය තුලදී උත්සව සභාවකදී රැස්වීමකදී දකින්න ලැබෙන දෙයක්. ඒ වගේම සිද්ධියක් තමයි සිද්ධ වුනේ මේ දිව්‍ය ලෝකෙදී. මහේශාක්‍ය දෙවිවරු එනකොට අල්පේශාක්‍ය දෙවිවරු පිටුපස්සට යනවා. ඉතින් අංකුර කියන අල්පේශාක්‍ය දෙවියන්ට පිටුපස්සට යන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේත් ඒ කාරණාව දැක්කා. මේ අල්පේශාක්‍ය අංකුර කියන දෙවියන්ටත් ඉන්දික කියන මහේශාක්‍ය දෙවියන්ටත් පින තිබිච්ච නිසා තමයි දිව්‍ය ලෝකෙ උත්පත්තිය ලැබලා තියෙන්නේ. හැබැයි මේ දෙන්නගෙන් අල්පේශාක්‍ය මහේශාක්‍ය වෙන්න බලපාපු හේතුවක් බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා අංකුර කියන දිව්‍ය පුත්‍රයා බොහෝ සෙයින් දන් දුන්නු කෙනෙක්. එක්තරා භවයකදී අංකුර කියන මේ දිව්‍ය පුත්‍රයා අබුද්ධෝත්පත්ති කාලයක ඒ කියන්නේ බුදු කෙනෙකුගේ නමක්වත් අහන්න නොලැබිච්ච කාලයක දැන් මේ කාලේ බුද්ධෝත්පත්ති කාලය බුදුහාමුදුරුව පිරිනිවන් පාපු බව ඇත්ත නමුත් තාම ධාතු පරිනිර්වාණය සිද්ධ වෙලා නැහැ බුදුරජාණන් වහන්සේ වැඩ කරනවා හා සමානවයි අපි කල්පනා කරන්නේ බුදු ගුණ ඇහෙන කාලේ මේ බුදු දහම පවතින කාලේ ආර්ය මහා සංඝරත්නය දකින්ද ලැබෙන කාලේ ඒ නිසා මේ කාලය බුද්ධෝත්පත්ති කාලයක් නමුත් අබුද්ධෝත්පත්ති කාලත් හමු වෙනවා බුදු කෙනෙක් ධර්ම රත්නය සංඝ රත්නය මේ තුන් රුවනම නොදකින අහඬ නොලැබෙන කාල සීමාවල් ලෝකේ හටගන්නේ අන්නේ කාලවලට තමයි කියන්නේ අබුද්ධෝත්පත්ති කාල කියලා. ඉතින් මේ අංකුර කියන දිව්‍ය පුත්‍රයා අබුද්ධෝත්පත්ති කාලයක මනුලොව උපදිනවා. මනුස්ස ලෝකෙ ඉපදිලා වෙළඳ ව්‍යාපාර කටයුතු සිද්ධ කරලා Tamanට ලැබෙන මුදලින් Tamanට ලැබුණු ධනයෙන් මුළු රට වැසියාටම දන් දුන්නා. පුදුම දන් දීමක් තිබුණා. හැමදාම නිතිපතා දිනපතා දන් දෙනවා. ආහාර පාන නිතරම දන් දුන්නා. ඒ විතරක් නෙවෙයි රටේ මිනිස්සුන්ට ඇඳුම් පැළඳුම්, ගෙවල් දොරවල්, යාන වාහන මේ වගේ සැප සම්පත් පවා නිතරම දන් දුන්නු කෙනෙක් තමයි අංකුර කියලා කියන්නේ. බොහෝ සෙයින් දන් දීපු කෙනෙක්. තමන් සතු දේවල් තව කෙනෙකුගේ හිතසුව පිණිස අත්හැරපු කෙනෙක් අංකුර. ඒ වගේම ඉන්දික කියන දිව්‍ය පුත්‍රයා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලෙම අපේ බුදුහාමුදුරු ගෞතම බුද්ධ ශාසනයේදීම දැන් මනුලොව බුදුහාමුදුරු වැඩ හිටපු කාල සීමාවෙදිම මනුලොවින් මිය ගිහිල්ලා තමයි මේ දිව්‍ය ලෝකේ මහේශාග දෙවි කෙනෙක් හැටියට උත්පත්ති ලැබලා තියෙන්නේ. එතකොට ඉන්දික කියන දිව්‍ය පුත්‍රයා මනුස්ස ලෝකයේදී අනුරුද්ධ මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා දැකලා අනුරුද්ධ මහරහතන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය ඇති කරගෙන පැහැදීමක් ඇති කරගෙන ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩින විටදී දන් හැන්දක් පූජා කළා. එතකොට ඉන්දික දිව්‍ය පුත්‍රයාට මහේශාක්‍ය දිව්‍ය සම්පත්තිය ලැබුණේ අර අනුරුද්ධ මහරහතන් වහන්සේට දන් හැන්දක් පූජා කිරීමේ බලෙන් ආනිසංසය. ඉන්දික කියන දිව්‍ය පුත්‍රයා කරපු පින එකයි. දන් හැන්දක් බෙදලා තියෙනවා. කාටද දන් හැන්ද බෙදලා තියෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේට. ඒ නිසා මහේශාක්‍ය දෙවි කෙනෙක් හැටියට උත්පත්ති ලැබුවා. හැබැයි අංකුර කියන දිව්‍ය පුත්‍රයා අල්පේශාක්‍යයි. අබුද්ධෝත්පත්ති කාලයක එතුමා මුළු රටටම දන් දුන්නා. දන් හැන්දක් විතරක් නෙවෙයි මුළු රටටම දන් දුන්නා. මුළු රටටම අවශ්‍ය කරන දේවල් ලබා දුන් ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් මේ ආදි කොට ඇති සැප සම්පත් ලබා දුන්නා. එතකොට දීපු දේවල් අනුව ගත්තාම අංකුර තමයි වැඩිපුරම දීලා තියෙන්නේ. ඉන්දික කියන දිව්‍ය පුත්‍රය දීලා තියෙන්නේ දන් හැන්දයි. බත් හැන්දයි. හැබැයි අංකුර දිව්‍ය පුත්‍රයා අල්පේ ශාක්‍ය වෙන්න හේතුව බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලි කරනවා. අල්පේශාක දෙවි කෙනෙක් වෙච්ච අංකුර කියන දිව්‍ය පුත්‍රයාට බුදුහාමුදුරුවෝ එන්න කියන ඉදිරියට ඉදිරියට ගෙන්නගෙන බුදුහාමුදුරුවෝ ඉන්දික දිව්‍ය පුත්‍රයාගේ අංකුර කියන දිව්‍ය පුත්‍රයාගේ අල්පේශාක්‍ය මහේශාක්‍ය වීමට හේතුව පිළිබඳව එදා ධම්සභා මණ්ඩපයේදී දේශනාවක් සිද්ධ කළා. ඒ දේශනාව තුලදී අන්තර්ගත වෙනවා උජ්ජංගලේ යථා කෙත්තේ බීජම් බහු කම්පි රෝපිතං නපලං විපුලං හෝති නපිතෝ සේති කස්සක පින්වත්නි මේ වගා කටයුතු කරන කුඹුරු විවිධ විවිධ මට්ටමේ තියෙනවා. සමහර කෙත්වතු નિસાරුයි. සරු නැහැ ඒ වගේ નિසරු කුඹුරක බීජම් බහුකම්පි රෝපිතං බොහෝ බීජ වැපුරුවත් નિසරු පොළව නිසා මොකද වෙන්නේ නපලං විපුලං හෝති ඵලයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ සමහර කෙත් තියනවා වැපුරුවාම ඵලයක් ඇත්තෙම නැහැ. සමහර කුඹුරු තියනවා වැපුරුවාම සාමාන්‍ය මට්ටමට මධ්‍යම ප්‍රමාණයට තමයි ඵල ලැබෙන්නේ. එතකොට નિસරු කෙතක નિસරු පොළවක බොහෝ බීජ වගා කළත් වැපුරුවත් බොහෝ ප්‍රතිඵල ලබන්න ඵලයන් ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. නපිතෝ සේති කස්සක. ඒ ගොවිය සතුටටපත් වෙන්නේ නැහැයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒක කොයි වගේද? තතේව දානම් බහුකන් දුස්සීලේසු පතිට්ඨිතං න විපුලම් පලං හෝති නපිතෝ සේති දායක දුස්සීල ගුණවන්තකමක් නැති පංච දුෂ්චරිත වලට නැඹුරු වෙච්ච පිරිසකට නම් දන් දීලා තියෙනවා. ඒකයි කියන්නේ තතේව දානම් බහුකං දුස්සීලේසු පතිට්ඨිතං. දුසිල්වත් කමෙහි යෙදිල ඉන්න උදවියට බොහෝ දාන දුන්නත් න විපුලම් පලං හෝති නපිතෝ සේති දායකං. දන් දීපු කෙනාට බොහෝ සෙයින් සතුටටපත් වෙන්න පුළුවන්කම නෑ මොකද හේතුව දන් දීලා තියෙන්නේ දුස්සීල පිරිසකට ඒ වගේම පෙන්නනවා යථාපි බද්දකේ කෙත්තේ බීජං අප්පම්පි රෝපිතං සම්මාධාර පවිච්ඡන්තේ පලන්තෝ සේති කස්සක සරු පොලවක සරු කෙතක සුළුම් බීජ වැපුරුවත් මහා පරිමාණයෙන් ඵලයන් ලබන්න පුළුවන්. හොඳ කෙත් සාරවත් කෙත්වල සුළුවෙන් ඵල දැම්මත් ඵලයන් බොහෝ සෙයින් ලබන්න පුළුවන්කම ලැබෙනවා. බීජ සුළුවෙන් දැම්මත් ඵල බොහෝ සෙයින් ලබන්න පුළුවන්. අන්න එතකොට පලන්තෝසේති කස්සකන් ඒ ගොවිතැන් කටයුතු වල යෙදিলা ඉන්න ගොවියා සතුටට පත් වෙනවා තතේව සීලවන්තේසු ගුණවන්තේසු තාදිසුං අප්පකම්පි කතංකාරම් පුඤ්ඤං හෝති මහප්පල අන්න ඒ වගේ තමයි කියලා බුදුහාමුදුරු පෙන්නනවා සීලයෙන් ගුණයෙන් ප්‍රඥාවෙන් යුක්ත උතුමන්ට යම් කිසි කෙනෙක් සුළුවෙන් අත්හැරීමක් සුළුවෙන් දන් දීමක් සිද්ධ කළත් අන්න ඒ කෙනාට අප්පකම්පි කතංකාරම් පුඤ්ඤං හෝති මහප්පල සුළුවෙන් දුන්නත් එයින් ලැබෙන ආනිසංස මහත්ඵලයි මහානිසංස එතකොට මෙතනදි තේරුම් ගත යුතු කාරණාව තමයි පින්වතුනි දෙනකොට ඒ දීම ලබන කෙනා කොයි වගේද කියන එකත් දෙන කෙනාට ආනිසංස ප්‍රබල වීම සඳහා හේතුවක් බවට පත් වෙනවා. මේකෙදි හොඳටම තේරුම් ගත යුතු කාරණාව තමයි දුස්සීල කෙනෙකුට දන් දුන්නොත් ආනිසංස නැහැ කියලා කියන්නේ නැහැ. ඒක වඩාත්ම තේරුම් ගන්න ඕන කාරණාවක්. දුස්සීල කෙනෙකුට දන් දුන්නත් ඒවයේ ආනිසංස නැතුව නෙවෙයි ආනිසංස තියෙනවා. හැබැයි සීලවන්ත කෙනෙකුට දෙන දාණය තරම් ආනිසංස ලබන්න පුළුවන් කමක් නැහැ. දැන් අංකුර කියන දිව්‍ය පුත්‍රයා අල්පේශාක්‍ය හෝ දිව්‍ය පුත්‍රෙක් නේ. එතකොට අල්පේශාක්‍ය දිව්‍ය පුත්‍රෙක් හැටියට උත්පත්තිය ලැබුවේ මහ පරිමාණයෙන් අබුද්ධෝත්පත්ති කාලයක මහ ජනතාවට ඒ සත්කාර ඒ දානය පූජා කරපු නිසා ලබා දුන්නු නිසා. එතකොට එහි විපාක භුක්ති විඳිනවා. හැබැයි අල්පේශාක්‍ය. එතකොට දන් දෙනකොට ඒ දානේ ලබන කෙනාගේ සීලය අනුව ආනිසංශවල වෙනසක් තියෙනවා. ආනිසංශ නෑම කියලා කියන්නේ බලු කපුටු දානේ ආනිසංශ තියෙනවා. එතකොට මේ ලෝකේ ඕනම කෙනෙකුට ආහාර වේලක් දන් දෙන්න පුළුවන් නම් ඇඳුම් පැළඳුම් දන් දෙන්න පුළුවන් නම් ගෙවල් දොරවල් දන් දෙන්න පුළුවන් නම් ඒවා තුලින් ලැබෙන ආනිසංස ඉහළයි. හැබැයි ඊට වඩා ප්‍රබල ආනිසංස ලබන්න පුළුවන්කම තියෙනවා මහත්ඵල මහානිසංස ලබන්න පුළුවන්කම තියෙනවා සීලෙන් ගුණෙන් පෝෂණය වෙච්ච උතුමන්ට දන් දෙනකොට. එතකොට දන් දෙන කෙනාට දන් පූජා කරන කෙනාට ඉහළම ඵල ලබා දෙන සාරවත්ම කෙතක් තමයි මහා සංඝ රත්නය කියලා සඳහන් කරන්නේ සුළු දෙයක් දන් දුන්නත් ආනිසංසයලයි කවදාකවත් භික්ෂූන් වහන්සේලාට පූජා කරන දෙයක් සුළු දෙයක් කියලා හිතන්න හොඳ මොකද ඒ සුළු දේ වුණත් ආනිසංස බොහෝ සෙයින් ලැබෙනවා බලන්න කටින පින්කමකදී ඉදිකට්ටක් නූලක් පූජා කළත් මොනතරම් ආනිසංස ලැබෙනවද මහා සංඝ රත්නේ ගුණමෙනී කරගෙන ඉදිකට්ටක් පූජා කළත් ආනිසංස ඉහළයි අන්න ඒ නිසා සීලය වැඩි වෙන්න වැඩි වෙන්න ගුණය වැඩි වෙන්න වැඩි වෙන්න එවන් උතුමන්ට දන් දීම තම තමන්ට මහත්ඵල මහානිසංස ලබන්න හේතුවක් බවට පත් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විචේය දානං දාතබ්බං යත්ත දින්නම් මහප්පලං විචේය දානං දත්වාන සග්ගං ගච්ඡන්ති දායකං සොයලා බලලා සිල්වන්ත ගුණවන්ත තමන්ට පින්පල උපරිමයෙන් ලබා ගන්න පුළුවන්කම තියෙන උදවිය වෙනුවෙන් අත්හැරීමක් කරනවා නම් ඒ කෙනාට මහේශාක්‍ය භාවයටපත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා හොයලා බලලා දන් දෙන එක බොහොම වටිනා කාරණාවක් ඇටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මෙතනදී ප්‍රකාශ කරන්නේ නැහැ මේ දුගී මගී යාචකාරකාදීන්ට දන් දෙන්න එපා කියලා. අනුකම්පා බුද්ධියෙන් දෙන දාන තියෙනවා. ඒවයේ තානිසංශ නැතුව එහෙම නෙවෙයි. හැබැයි සමහර විට මිනිස්සු තුල තියෙන අදහසක් තමයි හාමුදුරුවරුන්ට දන් දෙනවට වඩා පන්සල හදනවට වඩා මෙන්න මේ දුගී මගී යාචකයන්ට දන් දෙන එක හොඳයි කියන ආකල්පයක් සමහරු ගාව තියෙනවා. දොගී මගී යාචකයන්ට දන් දෙන එක වරදක් නෙවෙයි. හැබැයි මතක තියාගන්න මහසඟරුවනට දන් දෙන තරම් ආනිසංස ලැබෙන දෙයක් නෙවෙයි. මේ සමාජයේ ජීවත් වෙන සමහරු එහෙම හිතනවා. දැන් මේ ලෝක ජීවත් වෙන සදහ සහිත බුදුදහම පිළිබඳව පරිශීලනය කරන උදවිය මහා සංඝරත්නයට පුදුම විදියට සත්කාර සිද්ධ කරන්නේ. භික්ෂුන් වහන්සේලා සමහර පිට ඉල්ලන්නෙත් නැහැ මිනිස්සුම හිතලා ගෙනල්ලා පූජා කරන දේවල් තියෙනවා දැන් වෙහෙර විහාරස්ථාන දකින්නකොට සමහර පිට කෙනෙක් කියන්න පුළුවන් මේවා පන්සල්ද මේවටද පන්සල් කියන්නේ බලන්න තට්ටු ගණන් උස ගොඩ නැගිලි ටයිල් කරපු පොළව වාහන පුදුම සැප පහසු වාහන මිනිස්සු එහෙම කියනවද නැද්ද කියනවා පුදුම සැප පහසු වාහන මේවා හාමුදුරුව තියාගෙන ඉන්නේ. පුදුම වටින සිවුරු හාමුදුරුව අඳින්නේ. පුදුම ලස්සන મંદિરයක් වගේ තැනක තමයි හාමුදුරුව වැඩ ඉන්නේ. එහෙම හිතනවා. සමහරු ඒ පන්සල සල්ලිකාර පන්සල. එහෙමත් කියන අය ඔය පන්සලට උදව් කරනවට වඩා හොඳයි දුගී මගී යාචකයන්ට දන් දෙනවා. මොකද සල්ලිකාර පන්සලක්. සල්ලි ගොඩාක් ලැබෙනවා එතනට. පින්වත්නි ඒ තරම් සැප සම්පත් ලැබෙන්නේ මිනිස්සු පිළිගන්නවා මහා සංඝ රත්නයට යමක් පූජා කරනකොට තමයි ආනිසංස ඉහළ. ඒ නිසා පිනට තමයි ඒ සියල්ලම ලැබෙන්නේ. ඒවා පූජා කරන අයට පෙරලා ඒ සම්පත් භුක්ති විඳින් වින්දනය කරන්න පුළුවන්කම ලැබෙනවා. කවදාකවත් කියන්න හොඳ නැහැ ප්‍රකාශ කරන්න හොඳ නැහැ පන්සල් වලට දෙනවට වඩා හොඳයි දුගී මගී යාචකයන්ට දෙන එක. දුගී මගී යාචකයන්ට දෙන එක හොඳයි. හැබැයි මහා සංඝයාට දෙන දේ දෙන තරමට හොඳ එකක් නෙවෙයි. හොඳ නෑ කියලා නෙවෙයි කියන්නේ සංඝයාට දෙන දේට වඩා නිසංස ලැබෙනවා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්කම නෑ. මොකද හේතුව දැන් මෙහෙම කියනකොට අපේ සමාජය තුල ජීවත් වෙන මිනිස්සු කල්පනා කරයි භික්ෂුන් වහන්සේලා තුල තියෙන අඩුපාඩු ගැන. හාමුදුරුවෝ නම් ඔහොම කියයි. හැබැයි මේ මේ හාමුදුරුවෝ මේ මේ වැරදි කරනවා. මේ මේ වැරදි කරන හාමුදුරුවන්ටත් අපිට දෙන්න කියලාද කියන්නේ මිනිස්සු අහයි එතකොට අපිට දෙන්න තියෙන උත්තරේ මේකයි. පුද්ගලිකත්වය කරමුණු කරගෙන දෙනවා නම් එතන ගැටලුවක් තියෙනවා. දැන් ඔබ පුද්ගලිකව දන්න හාමුදුරුව කෙනෙකුට අපේ මෙන්න මේ හාමුදුරුවන්ටයි අපි මේ දාණය දෙන්නේ කියලා හිතුවොත් සාංගික සිතවිල්ලක් නැතුව පුද්ගලික දානයක් දුන්නොත් ඒ හාමුදුරුතුර බලපවත්තන සීලාදී ගුණධර්මයන්ට අනුව තමයි Tamanta ආනිසංස ලැබෙන්නේ. මෙත්තු සංඝසතු දානමේ පින්කම් සිදු කරනකොට භික්ෂුන් වහන්සේලා සිදු කරන අනුශාසනාවල් අහගෙන ඉන්නවනේ. එතකොට ඔබට මතක ඇති ප්‍රකාශ කරනවා පින්වතුනි දානයත් මහත්ඵල මහානිසංස වෙන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න පළවෙනි කාරණාව තමයි ප්‍රතිග්‍රාහක සම්පත්තිය. දන් පූජා කරනකොට ඒ දාණය පිළිගන්න පාර්ශවයේ සම්පූර්ණත්වය ඔයත්තන්ට අපි උගන්වන කාරණාව තමයි දානීය පූජා කරනකොට දානීය පිළිගන්න පාර්ශවයේ පිළිබඳව පුද්ගලිකව හිතන්න එපා. මම මේ දානේ පූජා කරන්නේ මේ මේ පන්සලේ මේ මේ හාමුදුරුවන්ට මේ ප්‍රසිද්ධ හාමුදුරුවන්ට මේ හොඳට බණ කියන හාමුදුරුවන්ට ඒ විදිහට පුද්ගලිකත්වයක් ඉස්මතු කරගන්න එපා. කල්පනා කරන්න කියලා ඔබට උගන්වන්නේ කොහොමද? දානීය සාංගිකව පූජා කරන්න ඉස්සෙල්ල සිදු කරන අනුශාසනාවේදී පෙන්වන්නේ කොහොමද? අතීතයේ බුදුහාමුදුරුව දෙපස වැඩ සිටපු සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මහා කාශ්‍යපාදී නික්ලේශී මහරහතන් වහන්සේලා ඇතුළු කොට ඇති අතීතයේ වැඩ හිටපු මහසංඝ රත්නය මෙනෙහි කරන්න කියලා නෙමු ගන්නවා ඒ විතරකුත් නෙවෙයි වර්තමාන සම්බුද්ධ ශාසනේ වැඩ වාසය කරන සියලුම භික්ෂූන් වහන්සේලා මතු අනාගතයේ සම්බුද්ධ ශාසනයේ උතුම් පැවිදි උපසම්පදාව ලබන භික්ෂූන් වහන්සේලා කියන අතීත වර්තමාන අනාගත තුන් කාලයටම අයිති මහා සංඝයාටයි දන් දෙන්නේ කියලා හිතලානේ දන් පූජා කරන්න කියලා උගන්වන්නේ. එතකොට එතකොට පුද්ගලිකත්වේ නෙවෙයි ඉස්මතු වෙන්නේ. අතීතේ වැඩ හිටපු රහතන් වහන්සේලාට දන් පූජා කළා හා සමාන කුසල ස්කන්ධයක් ලැබෙනවා. පෘථග්ජන භික්ෂුවකට දෙන දාණයට වඩා සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙකුට දෙන දාණේ ආනිසංස වැඩි. සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙකුට දෙන දාණයට වඩා සකෘදාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙකුට දෙන දාණයේ ආනිසංස වැඩි. සකෘදාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙකුට දෙන දාණයට වඩා අනාගාමි කෙනෙකුට දෙන දාණයේ ආනිසංස වැඩි. අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙකුට දෙන දාණයට වඩා රහතන් වහන්සේ නමකට කෙලස් ප්‍රහීන කරපු රහතන් වහන්සේ නමකට දෙන දානේ ආනිසංස වැඩි. රහතන් වහන්සේ නමකට දෙන දානෙට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානය ආනිසංස වැඩි. පසේ බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානෙට වඩා බුදුහාමුදුරෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට දෙන දානේ ආනිසංස වැඩි. ඒකෙන් ඒ නිසානේ කියන්නේ පුද්ගලිකව යමක් පූජා කරලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුහාමුදුරුවන්ට යමක් පූජා කිරීම. එතකොට සමූහයක් උදෙසා යමක් පූජා කරලා ඉහළම ආනිසංස ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ අතීත වත්මන් අනාගත කියන තුන් කාලෙටමයිති මහා සංඝ රත්නයට යමක් පූජා කිරීම. එතකොට ඔබ අරමුණු කරගන්න ඕන මේ මේ හාමුදුරුව වැඩම කළා කියන එක නෙවෙයි. මේ මේ හාමුදුරුවන්ටයි දන් දෙන්න කියලා කල්පනා කළොත් පුද්ගලිකත්වය අර ඉස්සෙල්ලා කිව්ව ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන්. මේ හාමුදුරුව වැරදි කරන හාමුදුරුව කෙනෙක්. ඒ හාමුදුරුවන්ට දන් දුන්නාම අපට කොහෙන්ද ආනිසංස? එහෙම හිතෙන්න පුළුවන්. මොකද මේ සමාජයේ ජීවත් වන හැමෝම එක වගේ හොඳ මට්ටමක නෑ මේ සමාජයේ ස්වභාවයක් තියෙනවා හැමෝම සද්ගුණවත් ජීවිත ගත කරන්නෙත් නැහැ හැමෝම දුස්සීල ජීවිත ගත කරන්නෙත් නැහැ ගිහි සමාජයේ ගත්තත් පැවිදි සමාජයේ ගත්තත් එදත් අදත් හෙටත් ඔය දෙපාර්ශවයේම මේ හැම එකකම ඉන්නවා අම්මා කෙනෙක් ගත්තොත් හැම අම්මම හොඳ නැහැ තාත්තා කෙනෙක් ගත්තොත් හැම තාත්තම හොඳ නැහැ ළමයි ගත්තොත් හැම ළමයෙක්ම හොඳ මට්ටමේ නෑ හොඳ ළමයි ඉන්නවා වගේම නරක ළමයිනුත් ඉන්නවා සමාජයේ ඔය හොඳ නරක කියන දෙපැත්ත නැත්තම් කළු සුදු කියන දෙපැත්ත තියෙනවද නැද්ද තියෙනවා එතකොට පැවිදි සමාජය තුලත් ওই දෙපැත්තම තියෙනවා දැන් දන් පූජා කරන දායකයට ඒක බලපාන්නේ නැහැ මේ මම පූජා කරන දානේ පිළිගන්නේ සිල්වන්ත හාමුදුරුව කෙනෙක්ද දුස්සීල හාමුදුරුව කෙනෙක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ ඒක ප්‍රශ්නයක් වෙන්නේ පුද්ගලිකත්වය හොයන්න ගියාම දන් පූජා කරන ඔබ පුද්ගලිකත්වය හොයන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද අපේ සමාජයේ ජීවත් වෙන බහුතරයක් කරන ලොකුම වරද ඒකයි. සමහරක් විට සමහරු එහෙම කරනවා. ওই පන්සලට නම් දානි දෙන්න එපා කියලා ප්‍රතික්ෂේප කරනවා සමහරු. දන් දෙන්න දන් වාදන ටික අරගෙන යනකොට කියනවා ওই පන්සලට දන් දෙන්න එපා. ආනිසංස නැහැ ওই පන්සලට දන් දුන්නාට. අපිට ඒ පුද්ගල ප්‍රශ්නයක් නැහැ. කිසිම පන්සලකට දෙන දාන්නේ නවත්තන්න එපා. කුමන හේතුව නිසාවත් නවත්තන්න එපා. මොකද ඔබ සිහිපත් කළ යුත්තේ පුද්ගලිකත්වයක් නෙවෙයි. කල්පනා කළ යුතු දේ තමයි මම මේ දානේ පූජා කරන්නේ, අපි මේ දන් පූජා කරන්නේ මේ වැඩම කළ හාමුදුරුවන්ට නම් පමණක් නෙවෙයි. අතීත වත්මන් අනාගත කියන තුන් කාලයටමයි ති මහා සංඝ රත්නයට අපි මේ දාණය පූජා කරන්නේ. රහතන් වහන්සේලාට දානේ පූජා කළා හා සමාන කුසලස්කන්ධයක් අත්පත් භික්ෂුන් වහන්සේලාට වන්දනා කරනකොට තුන් කාලෙටමයි ති මහා සංඝ රත්නයටයි වන්දනා කරන්න කියලා වන්දනා කරනවා. ආනිසංස ලැබෙන. අන්න ඒ විදියට තුන් කාලෙටමයි ති මහා සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරගෙන යම් කිසි කෙනෙක් දන් පූජා කරනවා නම් චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන සිව්පසේ නැපුපස්ථාන කරනවා නම් ඒ කෙනාට මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සමහර දවස්වලදී අප මුණ ගැහුනහම සමහර මිනිස්සු අපෙන් අහනවා විවිධ විවිධ ප්‍රශ්න. ඒ අතරේ අපෙන් අහන ප්‍රශ්නයක් තමයි හාමුදුරුවනේ අහවල් ආරන්නේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවද? සිරිපා අඩවියේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවද? අර හාමුදුරුව රහත් වෙලාද? මේ බණ කියන හාමුදුරු මාර්ගඵලලාභීද? සමහරක් විට අපෙන් ඔහොම මිනිස්සු ප්‍රශ්න කරනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. මේ බුදුහාමුදුරන්ගේ දේශනාවෙන්මයි මේ පැහැදිලි කිරීම කරන්නේ. අපි පින්වතුනි කෙනෙක් අවබෝධ කරගත්තු ඵලයන් පිළිබඳව සොයන එක මහන්සියක් පමණයි ප්‍රතිඵලයක් නම් නැහැ. හොඳට මතක තියාගන්න එක එක්කෙනාගේ මාර්ගඵල ගැන හොය හොයා යන්න පුරුදු වෙන්න එපා. අර ආරන්නේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවද කියලා අපෙන් අහන්නේ. ඔව් කියලා අපි කිව්වොත් කැලපීරගෙන ගිහිල්ලා දාන්නේ දෙන්නේ. ගමේ පන්සලේ හාමුදුරුව අමතක වෙනවා. කැලපීරගෙන ගිහිල්ලා දානේ පූජා කරනවා. මොකද රහතන් වහන්සේලාට දන් පූජා කළාම ආනිසංස වැඩි නේ. ඒක අපි පිළිගන්නවා. ඒක අපි පිළිගන්නවා. නමුත් පින්වත්නි කරන්න ඕන හොඳම දේ තමයි එක එක භික්ෂුන් වහන්සේලාගේ මාර්ගඵල පිළිබඳව හොයන්න යන එක නෙවෙයි. ඒක වැරදි ක්‍රමවේදයක්. කවදාකවත් එහෙම හෙව්වයි කියලා හරියටම ස්ථිරවම හොයන්න හම්බෙන්නේ නැහැ. බුදුහාඳුරු දේශනා කළානේ කෙනෙකුගේ මාර්ගඵලයක් පිළිබඳව තව කෙනෙකුට මුළු ජීවිත කාලෙම ඇසුරු කරත් හොයාගන්න හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට කෙනෙකුගේ මාර්ගඵල පිළිබඳව සොයන්න පුරුදු වෙන්න එපා. අපි සොයන්න ඕන කෙනෙක් මාර්ගඵල ලැබුවාද කියන එක නෙවෙයි. අපි මාර්ගඵල අවබෝධ කරගෙනද කියන එකයි. කල්පනා කළ යුතු වෙන්නේ ඒකයි. අර බණ කියන හාමුදුර රහත්ද මේ හාමුදුර රහත්ද කියන එක නෙවෙයි හොයන්න ඕන. තමන් රහත්ඵලයටපත් වෙලාද තමන් මාර්ගඵල ලාභීද කියලා තමයි හොයන්නේ. එහෙනම් තමන් මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා හොයන්න ඕන මොනවද ධර්මය මිසක් එක එක භික්ෂුන් වහන්සේලාගේ මාර්ගඵල පිළිබඳව නෙවෙයි. එහෙම පුද්ගලිකව හොය හොයා යන්න එපා. ඔබ සොයන්න පුරුදු වෙන්න බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය. ඒ ධර්මය සොයනවා නම් ඔබටත් පුළුවන්කම ලැබෙනවා මාර්ගඵල ලාභී පුද්ගලෙක් බවට, උත්මයෙක් බවට පත් වෙන්න. අද වෙලා තියෙන්නේ එක එක්කෙනාගේ මාර්ගඵල පිළිබඳව සොය සොයා ඉන්නෝ මිසක්ක තමන් මාර්ගඵල අවබෝධ කර ගැනීම සඳහා උත්සාහයක් ඇති කරගන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ සොයන. මහරහතන් වහන්සේ නමක් හොයාගෙන ස්ථිරවම රහත්ද කියලා දැනගෙන දන් දුන්නහම ආනිසංස වැඩි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක නෙවෙයි වෙන්නේ. ඇත්තටම රහතන් වහන්සේ නමකට දාන දෙනකොට පෘථග්ජන භික්ෂුවකට දන් දෙනවට වඩා අනිසංස වැඩි. හැබැයි ඊට වඩා මෙහිම හොඳ නැද්ද? ඔබට මේ ආරාධනාව කරන්න හිතන්න. එක එක භික්ෂුන් වහන්සේලාගේ මාර්ගඵල හොය හොයා ගිහිල්ලා දන් දෙනවට වඩා හොඳ නැද්ද? දකින්න දකින්න හාමුදුරුවෝ කෙනෙක් ගමේ පන්සල වැඩි ඉන්න හාමුදුරුවෝ හෝ වේවා. මගතොටේ මුණ ගැහෙන හාමුදුරුවෝ කෙනෙක් හෝ වේවා. මේ හැම භික්ෂුන් වහන්සේ නමක් දිහාම රහතන් වහන්සේ නමක් හැටියට දකින්න බැරිද කියන ප්‍රශ්නේ මට තියෙනවා. බැරිකම නැහැ ඒ කියන්නේ මේ හාමුදුරුව තුන් කාලෙටමයිති මහා සංඝරත්නයට අයිති. එහෙනම් මම මේ දන්හැන්ද පූජා කරන්නේ තුන් කාලෙටමයි ති මහා සංඝ රත්නයට කියලා ඇයි භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න බැරි මං කියන්නේ ගමේ පන්සලේ හාමුදුරුවන්ටත් දාන්නේ පූජා කරා ආරණ්‍ය වල ඉන්න හාමුදුරුවන්ටත් දාන්නේ පූජා කරා ආරණ්‍ය වල වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාටත් ගමේ පන්සලේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලාටත් රටේ ලෝකේ කොයි තැනකට ගියත් දකින්න හම්බුනොත් භික්ෂුවක් ඒ හැම භික්ෂුන් වහන්සේ නමකටම තුන් කාලෙටමයි ති මහා සංඝ රත්නයටයි මම මේ වන්දනා කරන්න කියලා වඳිනවනම් තුන් කාලෙටමයි ඉති මහා සංඝ රත්නයටයි මම මේ උපස්ථාන කරන්න කියලා උපස්ථාන කරනවා තුන් කාලෙටමයි ඉති මහා සංඝ රත්නයටයි මම මේ චීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයෙන් උපස්ථාන කරන්න කියලා හිතනවා දන් පූජා කරන්නේ තුන් කාලෙටමයි ඉති මහා සංඝයාටයි කියලා හිතලා දන් පූජා කරනවා දන් ලබන භික්ෂුන් වහන්සේ කොයි වගේද කියනක ප්‍රශ්නයක් නැහැ ඔබට මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ආර්ය මහා සංඝ රත්නය කියලා කිව්වහම Taman දකින්න භික්ෂුව පමණක් නෙවෙයි උන්වහන්සේ කාය සාක්ෂි වශයෙන් උයි සිටින්නේ උන්වහන්සේ නිරූපණය වෙන්නේ නියෝජනය වෙන්නේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයටමයි තියෙන්නේ මහා සංඝරත්නය. ඉතින් ඒ නිසා මහා සංඝරුවන කියන්නේ බොහෝ පින්ඵල ලබා දෙන පුණ්‍ය ක්ෂේත්‍රය පින්ඵල ලබා දෙන පුණ්‍යවන්ත කෙතක් සාරවත් කුඹුරක් හැටියට ඔබ දකින්න ඕනේ. ඒ නිසා මහා සංගරුවනට උපස්ථාන කරන්න. මහා සංගරුවනට සිව්පසේ නැප උපස්ථාන සිද්ධ කරන්න, සංගුණ මෙනෙහි කරන්න. එවිට ඔබට ඉන්දික දිව්‍ය පුත්‍රයා වගේ මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබෙයි. අන් අයටත් දන් දෙන්න, දන් දෙනවා කියන එක කවදාකවත් වරදින දෙයක් නෙවෙයි. ආනිසංස සහිතයි අල්පේශාක්‍ය දිව්‍ය ලෝකයක හරි උත්පත්ති ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ධම් සභා මණ්ඩපයේදී අල්පේශාක්‍ය මහේශාක්‍ය භාවයේ පිළිබඳව අංකුර දිව්‍ය පුත්‍රයා සහ ඉන්දික දිව්‍ය පුත්‍රයා ඇසුරු නිසුරු කරගෙන මේ ධර්මානුශාසනාව සිද්ධ කළා අනුත්තරම් පුණ්‍යක්කෙත්තන් පින්ඵල ලබා දෙන පින් කුඹුර පිළිබඳව බුදුහාමුදුරු පැහැදිලි කළා දන් හැන්දක් එවන් මහා සංඝයාට පූජා කිරීමේ අනුහස මොනතරම් ප්‍රබලද කියලා බුදුහාමුදුරු පැහැදිලි කළා මේ ධර්ම දේශනාව අවසානයේදී එදා අංකුර දිව්‍ය පුත්‍රයාත් ඉන්දික දිව්‍ය පුත්‍රයාත් අල්පේශාකේ මහේශාකේ උනත් බුදුබණ අහලා සෝතාපන්න ඵලයටපත් උනා බොහෝ පිරිසකට ධර්ම අවබෝධය ලැබුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස් පිං කුඹුර බඳු මහා සංඝ රත්නේ ගුණ පිළිබඳව ශ්‍රවණය කරපු ඔබටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා සාදු සාදු සා ආකාශමත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා සාදු සාදු සාදුනේ ඉතින් කල්පනා කරගන්නට තිසරණ සහිත පන්සිල් සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කරලා මේ රැස් කරගත්තා වූ සකල කුසල ආනිසංස නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සියලුම ඥාති හිතයිසේ මේ පින් අනුමෝදන් වේවා ඒකාගේ භව ගමන් සුවපත් කරගනිත්වා අවසන උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි මියගිය ඥාතීන්ට පින් අනුමෝදනාව සිදු කරමු ඉදම්මේ ඥාතේ නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ සම්්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වෙලා අපේ රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් යෙහින් ආරක්ෂා කරත්වා උපන් දින සමරන ඒ සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට යෙදුණු අපේ අතිපූජනීය හිඟුරක්ගොඩ විභාවි පණ්ඩිතාම්දුරන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනටත් ඒ වගේම ඒ පවුල් වලට සම්බන්ධ සියලුම දෙනාටත් දායකත්වයේ දරපු පවුල් වල කාට කාටත් සිත ශාන්ති යහපත උදාපත් වේවා කායික මානසික සුවය ලැබේවා ධර්ම ශ්‍රවණය කළ හැම කෙනෙකුටම ඒ වගේම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමිකාංශයේ අපේ පින්වත් සියලු දෙනාටම දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවය ලැබේවා දිව්‍යොත් උතුම් අමා මහ නිවනේ සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බී දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචම් හිහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බී දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචම් හිහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බී දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා මෙසේ රැස් කරගත්තු සකල කුසලානි සංසයන්ගේ බලෙන් අපි හැමෝටම මේ සසර දුකෙන් ඈතර වෙලා බොහෝ ඉක්මනින් උතුම් අමා මහ නිවනේ සැනසෙන්න මේ සිදු කළ පින්කමත් හේතු වේවා වාසනා වේවා කියලා සාධෝ කියලා නිවන් ප්‍රාර්ථනා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශිකානන් වහන්සේ මහරගම ශ්‍රී වජිර ඥාන ධර්මායතන වාසී පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංකීර්ණයක් හෝ කැසට් පටයක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබත් මෙවන් ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නට නම් කතා කරන්න 0111 2 69 71 40 දුරකථන අංකයට. ඔබට තිරුවන් සරණයි.